ඊළඟට අනන්දති වෛද්‍යතුමිය තව යමක් කියන්න තියනවද? හුඟක් අය මේ ප්‍රශ්නය <laughs> මේ ප්‍රශ්න තිබෙනස කෙටියෙන් මම කියන ස්වාමිනාස ඒක මහත්මයෙක් මට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාට පස්සේ ඒක හරිම හරිම පැහැදිලි මට කිසිම ප්‍රශ්නයක් නැහැ අනිත් එක මම හුඟක් පශ්චාත් පශ්චාත්තාප වෙන්නේ නැහැ ඒක ගැන. නමුත් සමහර විට මතක් වෙනවා මෙවැනි දෙයක් වුණා නේද කියන එක. අනිත් එක ඒ අවස්ථාවේ වුණත් ප්‍රාණඝාතය අකුසලයක් කියන එක අපේ පුංචි කාලේ ඉඳලම අපේ සංස්කෘතියයි අපේ බුද්ධාගම අපේ හැදියාවයි එක්ක හුඟක් කාවදින දෙයක්. ඉතින් මම හිතන්නේ මම මේක කරන්න ඒක දෙන අවස්ථාවේ වුණත් පොඩ්ඩක් පසු බැස්සා. නමුත් අර ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වෛද්‍යවරයාගේ දුන්න අනක් අපි ඒක අනක් කියලා කියන්නේ ඕඩර් එකක් කියලාද. ඉතින් ඒ නිසා ඒක කරා ඒ එතුමියට වැරද්දක් පටවනවා නෙවෙයි. අනිත් එක ඒ අවස්ථාවේ අපේ වෛද්‍ය සංස්කෘතිය ඒ කාලේ අපි අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පිටරට ඉඳලා පුහුණු වෙලා ආව ගමන්ම වගේ එන කෙනෙකුට හුඟක් ගෞරව කරනවා ඒගොල්ලන්ගේ දැනුමෙන් අපිට වැඩිය හුඟක් පරිණතයි කියන එක. ඉතින් අපි ප්‍රශ්න කරන්න හැවැඩිය. නමුත් මම කියන්න ආසයි මේ අවස්ථාවේ මං ඒ හිටියවදී මම මැද පෙරදිග වැඩ කරා. මැද පෙරදිගේ මුස්ලිම් වෛද්‍යවරුන් ඒ දැරියන් අප වගේ සමාජයට හුඟක් මේ සමාජයත් එක්ක මුසු නොවන කට්ටිය නමුත් ඒ අය මම දැක්ක දැන් මම විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ වැඩ කරේ ඒගොල්ලන් අපි හරි අනිත් මුස්ලිම් විශේෂඥ වෛද්‍යවරු හරි ඕනෑම දෙයක් මානුෂික හෝ තාක්ෂණික හෝ ඕනෑම දෙයක් ඒගොල්ලන් හිතනවා නම් මේක මේ රෝගියාට නුසුදුසුයි කියලා ඒගොල්ලන් ඒක කිසිම බයක් කිසිම පැකිලීමක් නැතුව හරිම ලස්සනට ඒගොල්ලන් කියනවා අපේ වෝඩ් රවුන්ඩ්ස් කියලා අර යනවනේ වාට්ටුවේ ඔක්කොම මුළු ටීම් එකම එක. ඉතින් මේ අවස්ථාවල ඒකේ සංස්කෘතියක හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි හිතන්නේ මේ සංස්කෘතිය වල ඒ අය කතා කරන්නේ නැහැ, නැගිට සිටින්නේ නැහැ කියලා. හැබැයි අපි තමයි ඒ කාලේ මේ කාලේ අවුරුදු 1980 කෑගල්ල ස්පිරිතාලේ මේක උනේ අනිත් එක ස්වාමින් වහන්සේ කියපු විදිහට ධර්මානුකූලව ක්‍රියා කරේ හෙදි සහෝදරයන් මොකද ඒගොල්ලන් මේ මේ රෝගියාගෙන් තිබ්බ දුකට කිසිම විදිහකට කැළඹුණේ නැහැ ඒගොල්ලන්ට කළ යුතු උපරිම සහයෝගය දීලා කරුණාවන්තව අර පේෂන්ගේ මේ කවුද පවුලේ අය එන්නෙත් නෑ බලන්න. ඉතින් මොන හරි වැඩියෙන් දෙයක් කරන්න පුළුවන් දෙයක් කරලා හරීම නිහතමානීව මධ්‍යස්තව ධර්මානුකූලව ක්‍රියා කරේ ඒගොල්ලන්. ඉතින් මට දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාට පස්සේ මට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඒක මොන දේ බාර ගන්න ඕනේ. බාර අරගෙන අර තවත් මහත්මෙක් කිව්වා වගේ අපි අතින් හුඟක් ඊට වැඩි ඉතින් හුඟක් දේවල් ජීවිත බේරා ගන්න අපි කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඉතින් එහෙම පශ්චාත්තාප වෙන්නේ. අනිත් එක පශ්චාත්තාප වීම එක හොඳම නැති දෙයක් කියලා දන්නවනේ ස්වාමීන් වහන්සේ සම්දාසෙලා කියලා දීලා ඉතින් එතනින් එතනින් එහාට වෙනවා ඉතින් නමුත් අර මතකයට ආපු නිසා තමයි ඇහුවේ ප්‍රශ්නේ ඉතින් නෑ ඔබතුම මේක මතු කරපේක ගොඩක් හැමෝටම ප්‍රයෝජනක් දැන් මමත් ඒකයි කිව්වේ දැන් අපි අතින් වුණත් ඒ යම් යම් අකුසල් සිද්ධ වෙලා තියෙනවා ඉතින් ඒවා අපි සිහි කරන්නේ තව කෙනෙකුට යමක් කියා දෙන්න හෝ එහෙම නැත්නම් ඒවා සිහි කරලා ඒවට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්න හෝ මෙසක් ඉතින් ඒවා ගැන තැවිලා වැඩක් නැහැ යම් අවස්ථාවල දුර්වල මනස දුර්වල වුණොත් ඒවා ගැන තැවෙන්න පුළුවන් නමුත් අපි හැම මොහොතකම බුද්ධිමත්ව එතනින් නැගී සිටමින් කටයුතු කරන්න උත්සාහ කළ යුතුයි. ඉතින් ඔබතුමී ඒක නිවැරදිව තේරුම් ගන්න තියෙනවා. එතකොට ඒක ගැටලුවක් නැහැ. එහෙම අනිත් එක මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ හරිය පැහැදිලිව අපිට ඒක නිර්වෝල් කරලා කියා දෙනවනේ. ඉතින් ඒකෙන්ද ඒක තවත් ලේසි වෙනවා. තෙරුවන් සරණයි සරණයි.